හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ශ්‍රී සමුද්‍ර සේනාසනේ දවසක භාවනා වැඩමුළුවක් ගත කරන අවස්ථාවක් අපි මේ පැය ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිලක් සඳහා අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರේ පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒෂාන් ගිහිලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ගරු සයන්ස්. මට මම ආ පළමු දිනය නිසා භාවනාව පටිගත කළ දේශනය ශ්‍රවණය කළ නමුත් භාවනාව කරගෙන යාමට අපහසුතා අපහසු නිසා පැහැදිලි කරන මෙන් ඉල්ලමි. මේක ඇත්තටම මේ ඊයේත් මම කතා කරා නිවාසිකව දිගට භාවනා ඉන්න කෙනෙකුට නම් මේ පැයක දේශනේ දුන්නාට පස්සේ ඒගොල්ලන්ට ආය දවස් දෙක තුනකින් හරියට අහන්න දෙන්න පුළුවන්. එක දවසේ භාවනා වැඩමුළුව යනකොට ගැළපෙන්නේ ඉස්රාදේපි කාලසටහන් සලකා බලන්න ඕනේ. පරියංකේට ඉස්සලා පරියංකේට අදාළ විනාඩි 15ක් විතර බණක් විතරයි දාන්න වටේ. ඊට පස්සේ පරියංක කරලා සක්මනට ඉස්සලා සක්මන අදාළ විනාඩි 15ක 20ක බණක් අහන්න සලසන්න ඕනේ. ඊට පස්සේ ඉදින්දා වැඩවල සතිය පිහිටීම. එතකොට අහන කෙනාට තේරෙනවා දැන් මේ විනාඩි 15ක් අහලි වුණාට පස්සේ ඒකයි කරන්න තියෙන්නේ කියලා. දැන් අර මුළු ස්පෑම අහනකොට ඒක සාමාන්‍ය ආධුනිකයෙකුට සැර වැඩි. ඒක නිසා මම කියනවා අපේ සුජිත් මේ ධර්මදේශ මේ වැඩමුළු වුණාට පස්සේ සක්මන පිළිබඳව තියෙන බණපටිය දාලා දෙන්න. එතකොට ඒ අලුතෙන් ආපු අය ඊට පස්සේ අපිට තියෙන සක්මනක් අපි සක්මන කරලා බලමු. ඊට පස්සේ ඒක පරියන්කයක් කෙරෙන්නේ නැහැ. කරනවා නම් පරියන්කට අදාළ ටික දාලා දෙන එකයි කරන්න තියෙන්නේ. ඒක නිසා මෙතන ඕගනයිසර් කෙනෙක් ඕන. සිටිත් ඕගනයිසර් කෙනෙක් ඉන්නවනම් මට ඒක කරලා දෙන්න පුළුවන්. කරන්න පුළුවන් මොකද බඩු තියෙනවා. දැනට එහෙම වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අලුතෙන් ආපු කෙනෙක් ආපුවාම යාට මේ දුක් ගැනවිලි කියාගන්න මේ අපහසුවට මුණ දී ගන්න විදියක් ඇත්තේ නැහැ. ඒක නිසා දැනට මේ ලියපෙක නැහැ මම කැමැති දැනගන්න. මෙතන තියෙන්නේ පරියංකේ සක්මන ඉදින්දා වැඩ පිළිබඳව කිසිම හැඟීමක් නැතිකමද නැත්නම් මේ පරියන්ක කරන එක විතරයි මට තේරෙන්නේ නැත්තේ නැත්නම් සක්මන විතරයි කියලා මේ ප්‍රශ්නේ උත්තර දෙන්න පුළුවන් විදිහට අඩු කරලා දෙන්න පුළුවන්ද නැත්නම් ওই පැයේම විස්තරය ඉල්ලන එකද කරන්න කියලා දැනගන්න කැමතියි. ඔබෙන්ලා කිව්වත් කමන්නේ. Tamanට ඕන කරලා තියෙන වාඩි වෙලා ඉගෙන ගන්න ටික විතරක් මේ වෙලාවේ කිව්වොත් ඇද්ද? එහෙම නැත්නම් වාඩි වෙන එකයි සක්මනයි එදින්දා වැඩයි ඔක්කොම පිළිබඳ විස්තර ලැබුණොත් උසයි කියලාද හිතෙන්නේ. ඉතින් ඒක තමයි හොඳම වැඩේ CD එකක් දෙන්නම් ගෙදර ගිහලා ආය අහන්න ඕන. පැයම. එහෙම නැත්නම් අපිට පුළුවන් ගෙදර ගිහිල්ලා ඒක නෙවෙයි ඇත්තටම කරන්න ඕන නම් මේ ආපුවම කියලා දෙන එක තමයි. නමුත් දැන් ඉතුරුලා තියෙන පැය ගන්න හැටි අපිට ටික කරන්න බෑ. ඒ නිසා අපි ළඟ තියෙනවා ඉඳගන්න ඉස්සෙල්ලා ඉඳ ගැනීම සම්බන්ධ විතරක් විනාඩි 20ක බණක්. අරකිම ගෑලි කපලා. ඉතින් සක්මන් කරන්න ඉස්සෙල්ලා සක්මන් ටික. ඒක මට බැන්නේ අවුරුදු 19 ළමයි ටිකට මම භාවනාවක් කරා. තුන්වෙනි දවසේ තමයි ළමයින්ට තේරුනේ මොකද්ද කරන්න කියලා. ඊට පස්සේ ළමයිගෙන් අහලා දැම්මා. වැඩමුළුව කියන්නේ මොකද්ද කියන්නේ කියලා ළමයි කිව්වා මේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා පැයක වණක් තියෙනවා අපි හිටියේ මේ ගෙදර දොර මානසිකත්වයේ ওই පැයේදී මොනවත් ඇහුන්නේ නැහැ. පහුවෙන් දගිලා වාඩි වෙන්න ගියාම වාත්තේ අපිට මොනවත් තේරෙන්නේ නැහැ. දක්වම් කරනකොට මොනවත් තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රශ්න අහනකොට තමයි මෙහෙමයි මෙහෙමයි කියලා දෙන අන්තිම දවසේ තමයි කිව්වා මේ මොකටද අපි ආවේ මොකද්ද දීලා තියෙන්නේ කියලා තේරෙන්නේ. ඊට පස්සේ මම ඒ ළමයෙන් ඇහුවා ඕ ටික තමයි අපිට ඕන කරන මේ ෆීඩ්බැක් එක නැත්තම් පසු ප්‍රතිචාරය. දැන් හරි. ඔයා දැන් දවස් තුන දැන් ඉඳලා මේ අමාරු ඉගෙන ගන්නනේ. දැන් ඔයා කියලා දෙනවා නම් කාට හරි ඔයා මොනවද කියලා දෙන්නේ ඉඳ ගන්නකොට මොනවද කරන්න ඕනේ කියලා. මට ඉස්ලාම කියලා ඔච්චර වට කියන්නේ නැතුව ගිලිමේ ඉඳගත්තරස කියන දේ කිව්වනේ ඉවරනේ කියලා කිව්වේ. මොකද ඔයා මොනවද කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ ළමයා කිව්වා මට දැනගන්න පුළුවන් වුණේ ඉඳගෙන මෙන්න මේ ටික කරන එක විතරයි වාක්‍ය දෙකයි. මම කිව්වා හැබැයි වෙලා තියෙන මම මේ දෙක කියලා දෙන්න. ඔයාට ඒක හරියට වෙන කෙනෙකුට මේ වාක්‍ය දෙක හරියන්නේ නැහැ. ඒ නිසා මම මේ කියන්නේ මේ පළවෙනි දවසේ එක්කෙකුටවත් තේරෙලා නෙවෙයි මේක කරන්නේ. ඒ මට විතරක් වෙච්ච එකක් කියලා හිතන්න එපා. නමුත් ඒ තියෙද්දි තව දවසක් එන මිනිස්සෙකුට විතරයි සාසනේ හරියන්නේ. මොන්නම දෙයක් තේරුම් නැති වුණා තායසරයක් යන්න හිතෙනවනම් ඒකයි කුසල ඡන්දය කියන්නේ. ඒතියෙදි තායසරයක් යනවා. ආන් ඒකේ හැදෙනවා මිසක්කා. ඉස්ලාම් ගිය දවසේ මම පැයක් වාඩි වුණා යුනිවර්සිටි එකේ ඉඳද්දී. ඊට පස්සේ ඒ ආමතුම කරුමෙට වගේ මොකද උනේ කියලා ඇහුවා. මේ ලෝධයක් මට කියන්න තේරෙන්නේ නැහැ. ඉඳගන්නේ කොහොම මොනවක්ද දන්නේ මං කොහොමද නිින්ද ගියා වගේ මොකද වුණා? දන්නේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ මං ආයෙ ගිහින් නැහැ. ඒ හවුදු කියලා දීලා තිනවා මට මොනක්වත් තියෙන. මොකද මම ගියේ මානසිකත්වයේ නෙවෙයි. නමුත් එහෙම ගිහිල්ලා ගිහිල්ලා තමයි මෙතන ඉන්න ඔක්කොමලා ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා ආපු එක අපි සාදර වෙනවා. මම යෝජනා කරනවා මේ වැඩතරණ ඉවරනාට පස්සේ සක්මණ සම්බන්ධ තොරතුරු ටිකට අහලා බලලා සක්මණ පැයක් කරන්න. බලන්න එතකොට ඒ කියන බණයි ඒ ඇහෙන කරන සක්මණ අතර මොකක් හරි උපදේශ පන්තියක් ලැබෙනවා කියලා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ආයෙසරයක් හොඳට විවේකී තියෙන වෙලාවක මේ වගේ විවේක හම්බ වෙන්නේ නැහැ ඇත්තටම ගෙදරක. පරියංක සම්බන්ධව තියෙන කොටස් ටික අහලා පොඩක් වාඩි වෙලා බලන්න. ගෙදර සොරේ වැඩ යනකොට හුඟා කල් යනවා කරන්නේ. එහෙම තුන් හතර සැරයක් කරලා කරලා කරලා කළා තමයි. අපි කොච්චර සිංහල දන්නවා කිව්වත් අපි කොච්චර ධර්මයට කැමති වුණත් පළවෙනි දවසේ ඔළුවට උඩින් යන්නේ ඔක්කොම. ඒතියෙදි නැවත නැවත එනකු එන මිනිහා විතරයි මේක අල්ලන්නේ. කාටවත් මෙහෙම බෙහෙත් පිටක් දෙන්නා වගේ ඉන්ජෙක්ෂන් එකක් ගන්නවා වගේ දෙන්න බෑ. නිසා තේරෙන්නේ නැති බව තේරෙන එක තමයි පළවෙනි දවසේ වෙන්නේ. ඒ චේති දිගට කරන්න. ඒක නිසා මම නිකන් කරාදින විදිහ උත්තර තමයි මේ දෙන්නේ මම දන්නවා. නමුත් ශක්මන පිළිබඳව අපි මේ විදිහට කරලා බලමු. ඒකලා මේ CD එකක හදපෙකුත් අපි ළඟ නැහැ නේ තියනවාද? CD එකක් දෙනවා අහන්න පුළුවන් දෙකට ගිහිල්ලා අහන්න වෙලාවක් හම්බෙන්නේ. එහෙම නැත්නම් අපි ඇඩ්‍රස් එක දෙන්න. අපිට වන්න පුළුවන් කොහොම හරි තියනවලු මේ සුජිත් ගාව. හැබැයි ඒක තියෙන තුනට කඩලා නෙවෙයිනේ. එකටම තියෙන්නේ. මට ඇඩ්‍රස් එක දුන්නොත් නැත්නම් මේ හේෂාන්ට බාර දෙන්නත් පුළුවන් මට බබා. හේෂාන් ගාවක් තියෙනවා. මෙන්න සක්වන මෙන්න පරියංග මෙන්න එදින්දා වැඩේක ඉංග්‍රීසිමුත් තියෙනවා. එහෙම නැත්නම් තව වෙන්නමම ක්‍රමයක් තියෙනවා. මම මේ දවස්වල ලියනවා හතරේ පන්තියේ ළමයින්ට මුළු ලංකාවෙම ඉන්න පාසල් ළමයින්ට කියලා දෙන්න. බුද්ධ ආගමක් මොකුත් නැහැ. ඉඳගත්tාම මොකද කරන්න ඕනේ කියලා. ඇවිදිනවා කරනකොට මොකද කරන්නේ කියලා. එදින්දා වැඩ. ඒකෝට මේක බුද්ධ ආගම මොකුත් නැහැ. නිකන් හරියට මුරුක් හදන්නේ කොහොමද? චොක්ලට් හදන්නේ කොහොමද? පොලොසම් බ්ලොක් හොයන්නේ කොහොමද කියන විදිහට දීලා තියෙනවා. ඒක තමයි එලි දක්කලත් නැහැ පොත. මට පුළුවන් ඒක දෙන්න. ඒ නිසා මේ වැඩේ අමාරුයි. පැයකින් දුන්නට මගේ යුතුයකම ඉෂ්ට වෙන්නේත් නැහැ. පැයක බණ ඇව්වට ඕගොල්ලෝ රෝණ දේ ලැබෙන්නේත් නැහැ. නමුත් ඒ තේදී නැවත නැවත කරන්න ඕන. කරනකොට කරන තමයි පොඩ පොඩ පොඩ පොඩ ටික ටික තේරෙන පටන් ගන්නවා. ඒකේ අමාරුව තේරෙන්නේ කාට හරි මේක කියලා දෙන්න කියලා. තමන් ඉගෙන ගත්ත දේ කියලා දීලා හරියන්නේ නැහැ. ඒ මනුස්සයා නැවත නැවත එන්න හදා ගන්න. එන්න ඇරලා දුන්නාට පස්සේ තමයි හරියන්නේ. ඒ නිසා මේක මේ මේක සම්බන්ධයෙන් ප්‍රායෝගික පියවර තමයි මේ වැඩසටහන ඉවරනට පස්සේ විනාඩි 15ක් බණ ටික අහන්න මගේ ආකල්පය තමයි ආපු එක සාදර වෙනවා අපි අපි ඊගාවියර යන්න ඕන ටික දැන තියෙන ක්‍රමයකට පොතක් මාර්ගයෙන් හෝ සීට් එකක් මාර්ගයෙන් හරි දෙන්න කරලා බලන්න ඒවල ඇහිම නිසා තමන්ට නාහ ඉඳගත්තට වැඩිය අහලා ඉඳගත්තාම ලාභයක් තියනවාද කියලා ටිකර ටිකර කරන එකයි තියෙන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි සයන්ස්. මම විදර්ශනා භාවනාව කරගෙන යන විට නින්දේ නොනින්දේ වගේ සිටින්නේ ආලෝකයක්ද පෙනේ. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශයක් බලාපොරොත්තු වෙමි. අදි මොකද්ද කරන අරමුණ මොකද්ද? ඒ අරමුණ වැටෙන ස්වභාවය විස්තර කරනවා නම් මටත් හිතා ගන්න පුළුවන් මේක විපස්සනාවද නැද්ද කියලා. විපස්සනා කරනවා කියන එකක් මම උගන්ලා නැහැ කාටවත්. මොන මොකද්ද Taman අරමුණ තියාගෙන ඉන්නේ කොහොමද ඒ අරමුණට තියෙන සම්බන්ධතාවය කියලා විස්තරයක් කියනවනම් අපිට පුළුවන් ධර්ම සාකච්ඡාට මේක ලක් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම විදර්ශනා භාවනාව කරගෙන යන්නේ මේ ඒ කරගෙන යනකොට මට නිින්ද ගියා වගේ නෑ නෑ මම කියන්නේ විදර්ශනා භාවනා කරන්නේ මොන අරමුණ තියානද කියලායි මං අහන්නේ මොකද්ද අරමුණු කරන්නේ භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ මේ ඉඳගෙනද ඉන්න එකක් ගැනද මේ කතා කරන්නේ සක්මන් කරන එකද ඉඳගෙන ඉඳගෙන මොකද්ද කරන භාවනා මොකද්ද අරමුණු කරන්නේ නැත්නම් විදර්ශනා කරනවා කියලා මොකද්ද කරන්නේ කියන්නේ බලන්න ඉස්සර වෙලාම වාඩි වෙලා මම මෙතන වාඩි වෙලා ඉඳිමි කියලා හිතාගෙන මේ සද්ධාව සීලය සමාධිය ප්‍රඥාව කියන ඒ ටික වඩලා ඊට පස්සේ තමයි හිත එක්තෙන් කරගෙන බලාගෙන ඉන්නේ මොකක්ද බලන්නේ මොකක්ද අරමුණු කරන්නේ මොන මොකක්ද තමයි කර්මස්ථානේ ඒක මට කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට ඇයි ඔකට විපස්සනා කියලා කියන්නේ ඔකට? මම විපස්සනා කරනවා කියලා කියන්නේ ඇයි? ඒකට මේ වගේ අර ඉස්සර උපාසකම කිව්වා වගේ ඒ බණපටි අහන අවස්ථාවක් හම්බුනේ නැද්ද? මොනවාද බණපටි? මෙහිදී මෙහිදී අපි ඉස්ලාම ආපුවාම අහන්න දෙන බණපටියක් තියෙනවනේ කමඨහන් පිළිබඳව. ඇහුවා. ඔව්. ඇහුවා. ඒ විදිහට ධාන්නේ නැත්නම් ඒකට වෙනස් ක්‍රමයකටද? ඒ විදිහට තමයි. ඉතින් ඒකෙදී අපි කම්මඨාන දීලානේ පටන් අරගන්නේ මෙන්න මේ භාවනා කර්මස්ථානේ කර්මස්ථානයේ කිසරණ තියාගන්නේ ගමන යන්නේ අපි. අගේ මොකද්ද වාඩි වෙලා බලන කර්මස්ථානේ? අරමුණ මොකද්ද? ඒක කියන්නේ තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙමනම් කොහොමද විපස්සනා කරනවා කියලා කියන්නේ? මොකෙන්ද මොකෙන්ද තේරුම් ගත්තේ මම කරන්නේ විපස්සනාව කියලා? ඉස්ලාම ආනාපාන සතිය කරගෙන දිගටම මේ ආනාපාන සතිය කමඨාණක් කියන එක දන්නේ නැද්ද? ආනාපාන සතිය ගැන මම මෙච්චර ඇහුවේ කියන එක තේරෙන්නේ නැද්ද? ඔව් තේරෙනවා. ඒක කියා ගන්න ඔච්චර ප්‍රශ්න අහන්න ඕනේ නම් මම මේ කරන්නේ භාවනාවට ආනාපානිය කියා ගන්න ඔච්චර කරන්න ඕන නම් කොහොමද Taman කියන්නේ මම විපස්සනා කරනවා කියන්නේ? ආනාපාන සතිය දිගටම කරගෙන ඇවිදින් මේ ආනාපාන සතිය හුස්ම පේන්නේ නැතිව ගියාම තමයි මේ නෑ පේන වෙලාවෙදි මට ඕනේ පේන්නේ නැති වෙලාවෙදි යන්න ඒකෙන් තමයි කමඨාන් සුද්ධ වෙන පටන් පේන වෙලාවෙදි විස්තර අනුව තමයි පේන්නේ නැති එකට උත්තර හොයන්න පුළුවන් පේන වෙලාවෙදි කොහොමද මේ ඉස්සරහට පේන්නේ නැති වෙනවා ඒ නිසා දැන් පේන්නේ මෙහෙමයි කියලා කොහොමද කියන්න පුළුවන් දැන් හුස්ම මේ වැටෙන්නේ නෑ මට ආනාපාන සතිය කරාට මම නැවතත් අහන්නම් දැන් කරපු ප්‍රකාශය තියෙන මට අහන පාන වැටහිලා නොපෙනී ගියාට පස්සේ එතකොට දැන් ඉඳගත්තාම තියෙන ප්‍රශ්නේ වාඩි වුණාට පස්සේ ආනාපානෙ පේන්නේ නැති එකද ඔව් ඉතින් ඒකට විපස්සනා කරලා නිින්ද යන කතාවල් නැතුව කෙලින්ම ඒක කිව්වනම් මට තේරෙනවා දැන් මේ ලියලා තියෙන්නේ මට විපස්සනා කරනකොට නිින්ද යනවා වගේ තේරෙනවායි කියලා නමුත් ප්‍රශ්න තියෙන්නේ ඉඳගත්තාට පස්සේ ආනාපානෙ පේන්නේ නැහැ කියන එකනේ ද ඒකද ප්‍රශ්නේ ආනාපානසතිය දැන් නතර වෙලා ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ ඉන්නකොට කමටහන් දුන්නා විදර්ශනාව වඩන්න කියලා. කොයි ස්වාමීන් වහන්සේද? ඉස්සෙල්ලා අපිට කමටහන් දුන්නේ. එතකොට ඒකෙයි ඔය ආනාපානේ කරගෙන ගිය එකේ මොකද්ද වෙනස? භාවනා ක්‍රමේ තමන් කරන්නේ විපස්සනා වඩනවා කියලා මොකද්ද කරන්නේ? කරන්නේ සද්ධාව සීලය සමාධිය ප්‍රඥාව ඒ ටික වඩලා හිටන් ඊට පස්සේ මේ ඉසේ සිට දෙක තුල දක්වාම මේ මෙනෙහි කරන්න කිව්වා ඊට පස්සේ දෙක තුලේ ඉඳන් ඉසට යනකම් මෙනෙහි කරලා ඊට පස්සේ ඒක හොඟ සැරයක් කරලා ඉවර වෙලා හිටන් ඊට පස්සේ තමයි බලාගෙන ඉන්නේ මොකද්ද බලන්නේ නිකම්ම ඉතින් බලාගෙන ඉන්නවා අරමුණක් මොකුත් තේරෙන්නේ නැහැ ඉතින්. ඒකෝට තමයි අරමුණ තියෙන වෙලාවෙදීද භාවනා සිද්ධ වෙනවා කියලා තියෙන හොඳට නැත්නම් අරමුණ නැති වෙච්ච වෙලාවෙත් භාවනා හොඳයි කියලා හිතෙන. විහිදී චිත දෙපතුල දක්වා බල බල ඉන්න වෙලාවත් භාවනා හොඳ. එනතු ඒක නැති වෙලා නොපෙනී යන වෙලාවෙත් භාවනා හොඳ. Tamande හිතෙන්නේ කොහොමද? එහෙම මොකුත් හිතෙන්නේ නැහැ මට. නැති මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ එහෙමනම් මට. ගොඩක් වෙලා එහෙම මේ මෙනෙහි කරලා ඉවර වෙලා හිටන් මේ මොකද්ද මෙනෙහි කරන්නේ? ඉසේ සිට දෙක තුල දක්වා ඔය ඒක මෙනෙහි කරනකොට මොනවද වැටහෙන්නේ මොනවද තේ මොනවද දැනෙන්නේ මොකුත් දැනෙන්නේ නැහැ ඉතින් ඒක නිසා ඉසේ සිට දෙක තුල මෙනෙහි කරුවත් නැත්නම් වෙන ලෝකයක් මෙනෙහි කරුවත් ප්‍රශ්නයක් නැහැ නේද ඉසේ සිට දෙක තුල මෙනෙහි කරුවයි කියලා ඒක වැටෙන්නේත් නැහැ ඒක නිසා මේ කියලා තියෙන කැමැති නැද්ද මේ අර අම්මට දෙනවා වගේ අපි දුන්නොත් ආයෙත් උපදේශ පන්තියක් දීලා ඒ උපදේශ පන්තියේ තියෙන විදිහට වැඩ කරලා බලුවොත් මොකද වෙන්නේ? ඒක ඒක නිසා කොහේ හරි පටන් ගන්නමත් තියෙනවනේ මේක මේ කොනකින් අල්ලන්න හදනවා. මුල නැතුව. ඒ නිසා මම දන්නව සද්ධාව නැතුව නෙමෙයි කතා කරන්නේ කියලා. නමුත් මේ උපදේශ පන්තියක් දීලා තියෙද්දි මේ කොහෙන් යනවද කොතෙන් යනවද කියලා මට අල්ලන්න බෑ දැන්. ඒක නිසා ඒ උපදේශ තියෙන විදිහට වැඩ කරලා බලන්න. වැඩ කරලා වැටහෙන දේ, දන්න දේකින්, තේරෙන දේකින් පටන් අරගත්තොත් කමඨාන සුද්ධ කරන්න බලන්න. නොතේරෙන තැනකින් පටන් අරගත්තොත් අපි මේ කරකොල තැරිය වගේ. නොතේරෙන තැනකින් පටන් ගන්න බෑ. දන්න දෙයක් කිව්වොත් නම් මට හිතා ගන්න පුළුවන් කේල් ගහ ගන්න දෙයක්, පොල් ගහ ගන්න දෙයක් නේ කියලා. ඒ වගේ සද්දා සීල සති සමාධි ප්‍රඥා වඩනවා කියනවා. අනේ මටවත් බැරි වෙලා තියෙන්නේ තාම. අම්මා කොහොම වඩනවද කියලා මට තේරෙන්නේ. කොහෙන්ද ඔය වඩවන්නේ? මොනවා කරලාද වඩන්නේ? දෝෂය හදනවා වගේද ආප්ප හදනවා වගේද මොනව හදනද දරිය සමාධි වට කොහෙන් වඩන්නේ කොහොමද වඩන්නේ ඒ නිසා මේ කියන දේ සපේලා කියන්න පුළුවන් වෙන්නවා මේක කරන කට්ටියත් එක්ක මේ කතා කරන්නේ මේ බාඩම් පන්ති එක නෙවෙයිනේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා මං වඩලා ඊට පස්සේ දෙපතුලේ හිස්තක්ක වඩලා ඊට පස්සේ නොපෙනියනවා කිව්වට දෙපතුල දක්වා හිතේ දෙක වඩනකොට මම කියනවා ඒත් මොකොත් නැහැ කියනවා දැන් ඇහුවොත් එimhe සද්ධා විදිය සති සමාධි ප්‍රඥා වන්නකොට මොනවද වැටෙන්නේ කියන ඒකවත් මොනවත් නැහැ කියයි. දින මොකක්ද ප්‍රශ්නේ ඒකට? කොහෙන්ද ප්‍රශ්නයක් නැගෙන්නේ? ඒක නිසා සරල ක්‍රමේ ගම වාඩි වෙලා වාඩි වෙලා ඉන්න දන්නවද කියලා බලන්න එච්චරයි. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. එහෙම අත්දැකීමක් නැද්ද? මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනවා නෙවෙයි. ඇවිදිනකොට දන්නවා ඇවිදිනවා ඉඳගෙන ඉන්නවා නෙවෙයි. එහෙම කවදාකවත් බලලා නැද්ද? එතකොට එහෙම ඒකෙදි කලෙලියක් තියනවද නැත්නම් ඔය ඉන්න තැන කලෙලියක් නැතු වගේ එහෙම කරන්න පුළුවන්. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දැනගෙන කොච්චරලා ඉන්න පුළුවන්ද? දෙකක් විතර වාඩි වෙලා ඉන්න පුළුවන්. එතකොට මොනවද තේරෙන්නේ? මොනවද වැටෙන්නේ? මොකුත්ම වැටෙන්නේ මට. ඒකයි මම මේ ස්වාමීන් වහන්සේගෙන්. හරි. එතකොට ඇවිදින වෙලාවේදී ඉඳගෙන නෙවෙයි කියලා තේරෙනවා. ඔව්. මොකෙන්ද දන්නේ? කොහොමද දන්නේ මං ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියලා? සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දන්නවා. මොකෙන්ද දන්නේ? මොකෙන්ද අත්දකින්නේ? මොකෙන්ද වෙන් කළා කියන්නේ? දැන් ඉඳගෙන නෙවෙයි. මම දැන් ඇවිදිනවා කියලා මොකෙන්ද වටහා ගන්න? මොකෙන්ද ප්‍රති ඈ? මෙතන හිටගෙන ඉන්නවා කියලා. ඔව් මොකෙන්ද අඳුනගන්නේ? මොකන්ද අත්දකින්නේ? මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? මොකෙන්ද උරගාලා දැනගන්නේ? දක්ුණවම කියලා පය මාරු කරලා එතකොට මොනවද වැටෙන්නේ? Tamanට දැනෙන්නේ කොහොමද? දැනෙන්නේ කොහොමද හිත කයට ගියාද කියලා, පායට ගියාද කියලා. තේරෙන්නේ නැද එහෙම? දැන් මගේ හිතේ ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිනවා. මම මේ පායේ හිත තියෙන කියලා කොහොමද දැනගන්නේ? එහෙම තේරෙන්නේ දැනෙන්නේ නැද? ඒක තේරෙන්නේ ජීනිසා දන්න දැනින් අල්ලන්න ඉඳගෙන ඉන්නකොට පය තියෙනකොට පය බර ගතියක් හරි තද ගතියක් හරි උණුසුම් ගතියක් හරි මොනවාක්වත් තේරෙන්නේ නැද්ද පය තියෙනකොට ඒ ටික තමයි අපිට ඊට ඊට පස්සේ නම් අනිත් එකට යන්න පුළුවන් ඒ නිසා රචනය ඒක ලියන හැටි තේරුම් අරගන්න තේරෙන දේ ආනපානිය හරි වම දකුණ හරි අන්නේ විස්තරේ කිව්වොත් ඒ විස්තර දිගේ නම් මට ඉදිරියට යන්න පුළුවන් නොතේරෙන දැනින් කියන්න පටන් අරගත්තොත් මට කරන්න තේරෙන්නේ නැහැ මේ දවස්වල Nissan වනේ අපි ওই ඒ ටිකේදී පුදුමාකාර දියුණුවක් ලැබුවා. ඒ කට්ටිය ළඟ තියාන කියලා දෙනවා. රිට්‍රීට් ඕගනයිස් කරන එක නා කමටහන මේක නම් කරනකොට මේ වැටහෙන දේ කිව්වොත් ස්වාමීන් වහන්සේ උත්තර දෙයි නැත්නම් ස්වාමීන් වහන්සේ කොහේ යන්නද මම මොනවා කියන්නේ ඒ ටික පැත්ත කරලා ඉඳලා ලියන්න ඕන මේ වගේ තැනකදී මේ දවසකට ආපුවාම මගේ දඬු අඬුවට අහුවෙන්නේ නැහැ ඕගනයිසර් කෙනෙක් නැහැ මෙතන ඕගනයිසර් කෙනෙක් ඉන්නවනේ යාට මම බාර දෙනවා මෙයා ළඟ තියාන කියලා දෙන්න මොකද ඒක අත්‍යවශ්‍ය වැඩක් අර බහතෝරන වෙලාව වගේ වැටෙන දේ, දන්න දේ, වැටෙන දේ කිව්වොත් කමඨාන සුද්ධ කරන්න වෙනවා. මට වැටෙන්නේ නැහැ කියලා පටන් ගත්තොත් ඒ කොහෙන් පටන් ගන්න කොහෙ යන්නද කියලා තේරෙන්නේ නැහැ. එනිසා මේ කීසරක් ඇවිල්ලා තියෙනවා දැන්. මම ඉස්සරින් ගන්න එනවනේ. ඈ? ඉස්සරින්ටම එනවනේ. ඔය සමන්තිගෙන් අහගන්න සමන්තිට පොඩ්ඩක් අහලා ලියන හැටි අහගන්න සමන්තිගෙන්. හොඳයි. එහෙම නැත්තම් නෑ නෑ මං තාමත් කියන්නේ කරන්නේ නැහැ කියලා. ඒ වාතාව ලියන හැටි දන්නේ නැත්නම් ලෙඩා වේදා ගහවට කියලා රෝග ලක්ෂණ කියන්න දැනට වේද මොන කරන්නේ? ඒකේ වෛද්‍ය ශාස්ත්‍රයේ දෝෂයක්වත් සනීපෙන්න ඕන නැතිකමක්වත් නෙවෙයි. Tamanne ලේව රෝග ලක්ෂණ දන්නේ. ඒක කියන්නේ කිව්වොත් මේ පුතාට ගෙදරෙන් පොඩ්ඩක් ඉන්නවා පුතායින් අහලා බලන්න කියවට හරියන්නේ නැහැ. සෝග ලක්ෂණ තියෙන Tamanටනේ. අනේ ඒ ටික ඉදිරිපත් කිරීමේදී මේ මන්ට දෙතහගේ සමන්තිට සමන්ති ළඟ ඊමේල් නැහැ. අපි ඒකට පෞගේ රිට්‍රීට් හතරේ සංවිධානය කරලා ඒ බුද්ධම ලස්සන දැනකට අපි ඇවිල්ලා ඉන්නවා. දැන් කිසි කෙනෙක්ට මට ප්‍රශ්න අහන්න ඕනේ නැහැ. වාතාව කියවනකොට ඒ මනුස්සයා දෙන හැටි දැනගමත ඕගනයිස් එක කියවලා එයාට කියලා දීලා. මෙන්න මේ ටිකයි ස්වාමීන් වහන්සේ දැනගන්න ඕන ඕක කියලා වැඩක් නැහැ කියලා එයා ළඟ තියන උගන්වනවා. ඕගනයිසර්ස්ලා යනවා එතෙන්දි පුදුමාකාර ඥානයකට අවබෝධයකට එයා දැන් මට මේක සමන්තිට දෙන්න පුළුවන්. ඒක මේගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේගොල්ලෝ භාවනා කරන්න කැමති වුණාට ඒක ඒක ප්‍රසිද්ධ දක්ෂ වෛද්‍යවරු කියන දෙයක් තමයි ලෙඩාට කොහොමඩක්වත් Taman තියෙන අමාරුව කියාගන්න තේරෙන්නේ නැතිලි. ඉතින් අර අර ටෙක්නීෂියන දානවා අර මැෂින් එකට දානවා මැෂින් වලින් මොනව හොයන්නද? Tamanගේ තියෙන අමාරුව Tamanට කියන්න බෑ. ඉතින් ඒක මේ භාවනා කරන එකනගේ දෝෂයක් නෙවෙයි කර්මස්ථානාචාර්යවරගේ දෝෂයක් ඒක. නිසා යාට ක්‍රමසාවිදි හොයලා දීලා මෙයාගේ මේ ගණ්ඩ ඕන කොහොමද? ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ ගැනීම නිසා අපිටත් පිනක් සිද්ධ වෙනවා. අපිට පුදුමාකාර දැනුමක් එනවා. ඒතර තියෙනවා මේ කාටවත් නිවන නැති නිසාවත් ඕන නැති නිසාවත් නෙවෙයි බුදුහාර දීප ක්‍රමේ නෙවෙයි යන්නේ. ඒ පොඩි හදවලා ගන්න තියෙනවා පොඩ්ඩක් බබා ඉවදිච්ච ගමන් ඔය තෙල් කිරි ගාලා කකුල් ටික දිගෑරලා නහය හැඩ කරලා ගන්නවනේ අම්මලා. දන්නවද ඒවා? උඹලා දන්න බම්බු. වදණ්ඩ විතරයි දන්නේ. එහෙම නෑ බබෙක් හම්බුනාට පස්සේ ඒක හදලා ගන්නවේ පළවෙනි මාසේ දෙක අඬන ගන්න ආවනා නාවල නහය කඩලා කන හරි ගැසලා පොල් කටු තියලා මරන සෙල්ලමක් තියෙනවද ඒකෙදී අම්මා දැනගන්න ඕනේ. ඒ නිසා කර්මස්ථාන මේ මේ මගේ වැඩ පිළිවෙලේදී මගේ ප්‍රධාන අවධානය දැන් තියෙන්නේ රිට්‍රීට් ඕගනයිසර්ත් එක්ක. ඕගනයිසර් දෙනවා මේ දවස්වල ට්‍රේනින් එකක්. මොකක්වත් නැහැ. ඒක ඇවිල්ලා තියෙනවා පුදුම ලස්සනකට. දැන් ඕගනයිසර්ස්ත් වැඩි කරනවා අපි. ඒගොල්ලෝ එක්කනේ දෙන්නේ කරන දැන් මේ අම්මට තියෙන්නේ ළඟට ඉන්න පොඩ්ඩක් මේක හදා ගන්න එපා මේ බහ තෝරලා දෙන්න එපා. දුන්නට පස්සේ නැගිටලා ඔලිම්පික් ගන්නවා ඕගොල්ලෝ. එතකන් කවුරු හරි ඉන්න ඕනේ උකුල තියාගෙන කියලා දෙන්න යාට. බහ තෝරන්න ඕනේ. ඒ නිසා සමන්තිව තමයි ටැක්ස් කරන්න වෙන්නේ මට. ඒ තොරතුරු ටික දෙන්න මම ඒ දවසට මෙල්බන් යනවා. හෙට නෙවෙයි අනිද්දා අරුණ එනවා. ඒකටම ඩිස්කෂන් එකක් තියන්න. ඒ කිව්වා අපි පණ්ඩිතාරාමේ ගියාට මෙහෙම එකක් නෑ ස්වාමීන් වහන්සේ. මේක කිසිම තැනකට තේරෙන්නේ නෑ කට්ටියකට. අපි මේක දෙන්න හදනවා. මේ භාවනා කරන අයටත් දෙනවා. රිට්‍රීට් ඕගනයිස් කරන අයටත් දෙනවා. දීලා කියනවා භාවනා කළා මෙන්න මේ ටික කියුනේ නැත්තම් ඉතින් කමටහන් සුද්ධ වෙන්නේ නෑ. ඒක කියවීමට ඔක්කොම දක්ෂත් නැහැ. එහෙන් කවුරු හරි ඉඳලා පොඩ්ඩක් ඒකට මෙහෙවන්න ඕනේ. දැන් ඊයේ සුබෝධාරාමේ තිබ්බ දවසේ සුබෝධාරාමේ මිරත්තේ ගැමි ගමේ පන්සලක්. දැන් අවුරුදු 10ක් කරලා දැන් ඇවිල්ලා තියෙනවා ඒ කට්ටිය. හැම කොලයක්ම කල්ලාතුව කියවුනවා. මට දෙන්න ඉතල ඒකට ළඟට ගිහිල්ලා අහලා කියනවා මේක වැඩක් වෙන්නේ නැහැ. මේකට මේ තොරතුරු ටික ඕනේ කියලා. ඉතින් එතකොට මම නෙවෙයිනේ සම්බන්ධ වෙන්නේ. වෙලාව හම්බ වෙනවා. එතකොට මට එන්නේ දෙන්නේ කියවපුවා. ලියුපෙක් කනත් කියවන්න ඕනේ, ඕගනයිසර් කියවන්න ඕනේ. ඊට පස්සේ යා මට කියන ප්‍රශ්න මෙච්චරක් තියෙනවා මේ ප්‍රශ්න 10. භාවනා සම්බන්ධ මේ ප්‍රශ්න 10. දෙක තුන දේශනාව සම්බන්ධ මේ ප්‍රශ්න 20 කන්නේවා. මිසකට අර වගකීම් බාරේ බෙදලා යනවා. ඒ නිසා මේ වගේ තැනකට ඒ වගේ තැනක් ගන්න මේක ඉතින් අවුරුදු 10ක් තව ගිහිල්ලා නැහනේ. සුබතරමෙත් ඔය දවස් දෙකකට ඉස්සෙල්ලා මං ගිහිල්ලා හොන්දටම බැනලා කෑ ගහලා හොල්ලලා දාලා මං එන්නෙත් නැ මිටපතේ කියලා. ඊට පස්සේ ඇදිලා. ඒක ඒක වෙන්න ඕනේ වැඩක්. ඒක නිසා අපි මේ අම්මට දෙමු ඉන්ජෙක්ෂන් එකක් වෙන පාරකින්. ස්වාමීන් වහන්සේ මම මේ භාවනා කරන වෙලාවට මෙහෙම දෙපැත්තට ඇඟ වැනෙනවා. ඒ වැන්නේ නැති කෙනෙක් දැකලා තියෙනවද? මෙහෙම දෙපැත්තට වෙන්න වෙන්න ටිකක් කියලා නතරලා ඉඳලා ආයෙමත් ඔහොම හොම් වෙනවා. කල්වල කොළ වෙන්නේ වෙන්නේ. <laughs> කියලා පොඩි කාලේ තියෙන නලෙන් නලෙ. ඒක තමයි භාවනාව කියන්නේ. ඒක කරන එකක් නෙවෙයිනේ. මම හිතලා කරන එක නෙවෙයිනේ. ඒක තමයි අපේ ඇඟට ඉඩ දුන්නොත් එයා ප්‍රകൃතිය වැඩ කරන්නේ. අපි එහෙම නොකර ඉන්නවයි කියලා කියන්නේ මේ රංගපෑමක් තියෙන. ඒ නිසා භාවනා කරනකොට ඇඟ ඒ කියන්නේ රූප ධර්ම යෝගේ නාම ධර්මත් බැන වෙනවා. අන්න ඒ ටික බලලා පිට කෙනෙක්ගේ වගේ එක කියන්න පුළුවන් නම් ආගෙන ඉන්න එකනට කේන්දරේ වල්ලා වගේ කියතයි මොකද වෙන්නේ කියලා. එව්වා කියන්නේ නැතුව මට මොනවද තේරෙන්නේ නැහැ කිව්වට පස්සේ කොහොම කියන්නේ? තේරෙන ටික, වැටහෙන ටික කියන්න පුළුවන් නම් ඒක අන්තිමට කියලා දෙත හැකි මේ මයිලක වෙනම සාත්‍රයක් නැහැ මෙන්න මේ ටික දිහා බලන්න. ඒකකොට තමන්නම තේරෙනවා. මේ සමන්තර කිට්ටු දෙන්නේ නෑ. නෑ. සමන්තිය හම්බෙලා කියන්නේ මම එවන්න සමන්තිට එවන්න ගෙල්පිය. මේ ඡන්දක් දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ඒක Taman කේස් දෙක තුනක් කරනවා කරලා දෙන්න ඕනේ. දුන්නාට පස්සේ ඒගොල්ලෝ බහ තෝරගත්තට පස්සේ පොඩි පොඩි හුබස්මයක් තියෙනවා තමයි. ඒක හරියට සෙටක් ගාලා යනවා. ඒ. එනිසා සමන්ති හරහා ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. හොඳයි. රසරයි හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවෙන් ටික වේලාවකට පසුව හිස්තැනට පැමිණ ටික වේලාවකින් කම්පන චංචල ගති දැනේ. ඊට පසුව යලි හිස්තැනට පැමිණෙමින් මේ මාරුවෙන් මාරුවට සිදුවේ. මේ පසුගිය කාලය පුරාවට සිදුවිය. මාසයක් පමණ සක්මන් කිරීම අතර පැයකට වඩා වැඩි කාලයක්වත් සිටිය හැකිය. ඒකට මේ කෙනාට කම්පන චංචල දැනීම සහ ඊස්තන දැනීම කලියුත් කලියුත් පහදා දෙන්න. ඔය චංචල කම්පන ගතිය දැනෙන වෙලාව සහ ඊස්තන දැනන ගතියදී මේ දෙකෙන් කොයි එකද වඩා හොඳයි කියලා හිතෙන්නේ නැත්නම් කොයි එකේද සතිය හොඳට ක්‍රියාත්මක වෙන්නේ කියලා මට දැනගන්න ඕනේ. ඊතන තියෙන වෙලාවට ඇහෙන්නේ නැහැ. හිස්තන වෙලාවට හසතිය හොඳයි තියෙනවා නම් එතකොට ඒ අතරමැද කම්පට චංචල එනකොට ඒකට නොවේවා ඒක වැරද්දක් එක්ක මට කරදරයක් එක්ක මට හතුරෙක් වගේ වැටහිමක් තියෙනවද නැත්නම් ඒ හිස්තන ඉවර වෙලා ආයේ කම්පට චංචල එනකොට ඉවසිල්ලෙන් ඒක දිහා බලන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඊගාට කලියොත් තමයි කම්පට චංචල ආවත් හිස්තනාවත් දෙකටම සමහිත එනකන් දිගට භවනා යන්න ඕන. ඒ කියන්නේ දැන් අපට රූපයක් සහ අරූපයක් දෙකම පේන්න පටන් ගන්න තියෙනවා. ඉතින් එතකොට සතුටක් තියෙන මේක කාම නෙවෙයි කියලා. කාම තණ්හාව නෙවෙයි මේ වැඩ කරන්නේ. රූප තණ්හා අරූප තණ්හා දෙක. එහෙම නැත්නම් භව තණ්හා විභව තණ්හා දෙක. ඒ නිසා මේකේ ඉන්න තාක්කල් අපේ සතිය වැඩ කාම තණ්හාව ඇත්තෙම නැහැ. දැන් භව තණ්හා කියන්නේ රූපෙට තියෙන රූපේ තියෙන වෙලාව. විභව තණ්හා කියන අරූපෙට තියෙන දේ මේ දෙකේ එකකටවත් කැමැත්තක් ඇති වෙන්නේ නැති වෙන විදියට දෙකටම සමහිත නොසැලෙන හිත කම්පන නොවෙන හිතක් එනකන් දිගට භාවනා යනවා මම නිදර්ශනයක් වශයෙන් නැත්නම් ඒකට වෙන තැනක වෙච්ච සිද්ධියක් මම මේ ඇදලා දාන්නේ මේක තේරෙන්න පහසුයි කියලා හිතලා මම මේ ප්‍රශ්නේ ඇහුවා ඔය ඇලන් මෙතිනාරාමේදී කතා කරන වෙලාවේදී දැන් මේ කියන එක තැනක මොනවාක්වත් දැනෙන්නේ නැති තැන. අනිත් පැත්තේ තියෙන තැනක් දැනෙන තැන කම්පන චංචල හරි ආහනපානදී ශබ්ද වේදනා දැනෙන. මේ දෙකෙන් කොයි එකටද මේ ලියෝපු එක නම් කැමති කියලා. ඉතින් ඒක කතා කරේ නැහැ. ඒතර ඉස්රායිල් උපාසකම්ම කෙනෙක් මට කිව්වා. ඉතින් ස්වාමීනා දෝකේදී මේ නොදැනෙන එකනේ කොහොමදත් හොඳ? ඇයි යකින් අහන්නේ කියලා. මම කොහොමදත් හොඳ කියන්නේ කොහොමද නොදැනෙන එක? ඇයි ඒකනේ අපි යන්න හදන්නේ දැන දේ ගෙවම් කරලා ගෙවම් කරලා නොදැන එකට නේ. ඒක අනිවාර්යයෙන් මේක වඩා හොඳ දෙයක් වෙන්න බෑ. මං කිව්වා ඒක හොඳ දෙයක් නම් ඒක නැති වෙච්ච අකනගටුවක් ඉන්නේ කොහොමද? ආ එහෙම එකක් නම් තියනවා තමයි. මං කිව්වා නෑ ඒකෙමත් තියෙන නරකයක්. දැන් ඒක නැති වෙන්නේ මොකද සද්දයක් ආවට පස්සේ නේද සද්දයට වෛර කරනවනේ. දැන් ඒක දීපු ගමන් එයා මම කෝ ඒ නිසා ඒ කිනි කෙනෙක්ගේ හැටි සමහර වෙලාවෙ සද්ද වේදනා දැනෙනකොට පණ එනවා දැනෙනවා මොනවත් නැති වෙනකොට බයක් දැනෙනවා පාළු වෙනවා තම සමහරෙකුට සද්ද තියෙනකොට අයියෝ මල කරදරේ මොනවත් නැති එක හොඳයි කියනවා මේවා අපි විසින් දාන දේවල් මිදක්කා මේ දෙක අතර බුදුහාමුදුරෝ කියන්නේ දෙකේ එකටවත් වෙනසක් ඉන්නේ නැත්තරම් ලක්ෂ කෝටි වාරයක් භාවනා කරන්න ඒ නිසා ඇතිදේ ඇතිදේ වශයෙන් දැනගන්නත් ඕනේ කරදරයක් වශයෙන් නෙවෙයි නැතිදේ නැතිදේ වශයෙන් දැනගන්න ඕනේ මේ දෙක මනාපමනාප දෙක ඉවර වෙනකන් මේක භාවනා කරනකොට নিকමට හිතනද පරියන්කේදී නෙවෙයි සක්මනේදීත් මේක දකින්න අපි කොච්චර භාවනා කරන්න වෙයිද අපිට මේක වෙන්නේ සාමාන්‍ය පරියන්කේදී විතරයි. සක්මනේදීත් එන එන තරමට යනකම් යන්න ඕනේ. ඊට පස්සේ ඉබේ සක්මන සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අනායාසයෙන් වෙනවා. ඒතර තමන්ට පැත්තකටලා ඉඳගෙන රූකඩයක් දිහා බලනකොට බලහින්නත් පුළුවන්. සමහර වෙලාවට මේ වම මේ ඕසෝනවා මේ යවනවා මේ තමනවා කියලා කරන්නත් පුළුවන්. මේ දෙකෙන් කොයි එකද වඩා හොඳ එක? ඉතින් එතකොට යෝගාවචරය අර පරියන්කේදී දැක්කා වගේ මේ ධක්මනීදිත් තියෙන අවස්ථාවක් එකක් හිතාමතා කරන දෙකක් හිතක් අනික් එක නොහිතා නොමතා කරන දෙයක් මේ දෙක අතර සමහිතේනක යන්න ඕනේ කිව්වොත් ඒ දිනදා වැඩවලත් ඔහොමම තියෙනවා. ඉතින් ඒ නිසා අර සක්මණේ පරියන්කේ තේරුම් ගත්තොත් මේ ගැටේ ලියා ගත්තොත් යෝගාවචර තන මුළු ජීවිතේ පුරාම දීර්ඝ පරිශ්‍රණයක් මනාපමනාප පහළ වුණා නම් විනාසයි. යන්න ඕනේ මේ දෙකේ අතර කිසි වෙනසක් නැහැ. අපි විසින් තමයි මනාපමනාප හටවන්නේ. මනාපමනාන පටවන්නේ පටවගෙන අපි විඳවන්නේ මේ දෙක අතර මනාපමනාප නැතිනකම් ගියාට පස්සේ ඒ කියන්නේ කැක්කුමක් නැති වෙනවා වගේ කැවුත්තක් නැති වෙනවා වගේ හැඟීමක් නැති වෙනවා වගේ ගහක් කොලක් වෙනවා වගේ කොටයක් වෙනවා වගේ වෙනවා ඒ නිසා තියෙන දේ තියෙන වශයෙන් හරියට පැහැදිලිලා කියන්න පුළුවන් වෙන්න ඕනේ නැති දේ නැති දේ වශයෙන් හරියට පැහැදිලිලා කිව්වට පස්සේ Tamanගෙන් ඇහුවොත් ප්‍රශ්නයක් නැත්නම් Taman තමයි අහගන්න පුළුවන් මේ දෙකේ කොයි එකට තමයි කැමති කියලා එතනින් තමයි කමටහන් සුද්ධ වෙන්නේ තේරෙනවද? බලමු කියමු බලන්න තේරිච්ච මොකද්ද මොකද්ද මේ කියපු ටිකෙන් අල්ලගත්තේ තේරුම් ගත්තේ? මොනවද වැටෙන දේ ಜಾති දෙකක් කියලා දෙන්නේ මම දැඟලු යොච්චලා මොන විදිහටද ඒ දෙක අල්ලගත්තේ? ඔව් එතකොට හරි. ඒකට උත්තර ලැබෙනවා ප්‍රශ්නට ලකුණු ලැබෙනවා. ඒක සඳහා දැන් භාවනා කරන යෝගාවචරයක් වශයෙන් මේ සමහිත ඇතිවීම සඳහා කුමක් කළ යුතුද කියලාද Taman හිතරගත්තේ. මේ විදිහට මේ මනාපමනාප ඇති වෙන්නේ නැතිකම් භාවනා කරන්ඩ මොකද්ද මා විසින් කළ යුත්තේ කියලා හිතාගන්නේ කොහොමද? මොකද්ද හිතෙන්නේ? යෝගාවචරය විසින් පිළිපැදිය යුතු ආකාරය මොකක්ද? මේ බුදුහාමුදුරුවෝ කියන්නේ ලක්ෂ කෝටි වාරයක් කරන්න එච්චරයි. හිතලා කරන්න බෑ මේක. හිතලා කරන එක ඉවර වෙනකම් මට්ටම් වෙලා ගෙවෙනකම්ම දිග්ගටම කරගෙන කරගෙන කරගෙන කරගෙන යන්න ඕනේ. ඉතින් කොයියේදී හම්බෙනවනේ. ඇවිදින කොටත් මේක තියෙනවා. ඉදිරියට වැඩ කොටක් තියෙනවා. සක්මනේදී තියෙනවා. පරියන්කෙත් තියෙනවා. නිසා දැන් පොට පෑදිලා තියෙන බව දැනගෙන තියෙන තාක් තියෙන හරි මනාපමනාප ගෙවෙනකම්ම යන්න ඕනේ. සත්තුප්පාදය පහදා දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔය සතුප්පාදේ කියනවා නැති වෙච්ච සතිය නැවත ඇතිවීමට. ඉතින් මේ කියන එක නා මොන වගේ දෙයකට අදාළ කරලද මේක තේරුම් ගන්න කිව්වොත් අනික් කට්ටියට අහගෙන ඉන්න කට්ටියට තේරුම් අනික් කට්ටියට දිරවන්න පටන් අරගන්න. මේ සතුප්පාදේ කියන එක මේ ප්‍රශ්න අහන එක්කනට කොහොමද Tamange ජීවිතයට සම්බන්ධ වෙන්නේ? කොහොමද අදාළ වෙන්නේ කියලා කියන්න කැමතියි. එහෙම නැත්නම් මට මේ හැම ප්‍රශ්නෙටම ප්‍රශ්න කරු විමසන්න වෙනවා. ඒ කියන්නේ තාම මේ ප්‍රශ්නයක් අහන හැටි දන්නේ නැහැ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒ නිසා හැම ප්‍රශ්නයක්ම සංවිධානය විසින් කියවනවා. කියවලා ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ මේ නඩුවක් ගන්නෙ ඇහෙන්නේ වෙන්නේ මේ ටික තිබුණොත් තමයි කියලා. ඒ අඬුව දාන්න විදියක් නැහැ මේ සිරි සමන්තර සෙනසුනේ. මොකද අර සංවිධානය නැහැ. ඒ කියන්නේ ඕගනයිසර් කෙනෙක් නැති කතිය. එයා ළඟ තියෙනෝනේ මේ උකුල් පැටව ටික තටු අතර තියාගෙන කිකිලි වගේ ළඟ තියාන කියලා දෙන ගතිය. ඉතින් ඒක හරි වියදම් අධික වැඩක්. හරීම කාලයක් යන වැඩක්. එම් නැතුව මේ සාකච්ඡා කරාට මේ ඔය ලිය ප්‍රශ්න ලිප එක්කෙනෙක්වත් කමඨාන් වාතාව ලිවීම පිළිබඳ පත්‍රිකාවක් දැකලත් නැහැ. කියවලත් දුන්නට කියවන්නේත් නැහැ. කිව්වා හරියට මේ උපකරණයක් විකුණනට හැම උපකරණයක් එක්කම තියෙන හෑන්ඩ් බුක් එකක් කියලා එකක්. ඒක කියවලා තමයි ඒක වැඩ ගන්න උන උපකරණය. අපි නෑ පෙට්ටිය කඩලා ටික විසිකවා. පැත්තට ගියාම ප්ලග් කරා චුස් ගාවා ඉවරයි. ටීමිසෝ හරි කැමති ඒකට. මොකද 230 කරන්ට් එක දෙන 110කට ගහනවා. 110 දෙන 230 ගහලා කියන පිටුනේ ජර්මන්සෝ කියනවා. කියවලා බලන්න නැත්නම් කරන්න දෙයක් නෑ කියලා. ඒකල සමීක්ෂණයක් කළා කියනවා කිසිම කෙනෙක් කිසිම කරන්න පාවිච්චි කරන්න පොත බලලා නෙවෙයි. සාමේ කමටහන් සම්බන්ධ යනකොට අපිට මේ අලකොල මියනකොල නැති නැතුව යන්න බෑ. මේවා කියෝලා පොඩ්ඩක් එමීට තෝරලා බේරලා කරගෙන යන්න ඕනේ. ඒකට තමයි අපි මේ මේ මොකද්ද මේ කමඨාන් සුද්ධ කිරීම හරහා කරන්නේ. ඉතින් මම මාස 18ක් ඒ බුරුමේ ඉඳගෙන ඒ බැනුම් අහපු ප්‍රදේශයේදී මෙච්චරයි කියලා නෑ. තේරෙන්නේම නෑ කොහෙන්ද කොට එන්නේ කියලා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේට තේරෙනවා. ඉතින් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා වෙහෙස නොබල කරලා කරලා තමයි එච්චර මහා ලොකු දෙයක්වත් නෑ මෙතන පොඩි දෙයක් තියෙන්නේ. නමුත් ඒක ගොනු වෙන්නේ එල්ල වෙන්නේ ඒ නිසා යන්නේ කොයිද කොයිද කියලා අහන මල්ලේ පොල් කියලා. එහෙම කතාවක් තියෙනවා. මේ කවදා හරි ඇදිලා එනකන් අපි වෙහෙස වෙන්න නම් කිසිම අයිතිවාසිකමක් නැහැ කිසිම පාර්ශවයකට. ඒක නිසා මේ මේ සමන්ති තමයි මම ඒකට කියන්නේ බොක්සින් කොටේ තියාන හිටියේ. දැන් සමන්ති අල්ලන්න බෑ මට ඒකට වැඩ. එහෙම කෙනෙක් ඉන්නවනම් ඒ හරහ දෙන්න පුළුවන් මට. හැබැයි ඒක පොඩි වැඩක් නෙවෙයි. ඒක අම්මගේ වැඩක් නෙවෙයි, කිරි අම්මගේ වැඩක් මෙතන තියෙන. ළඟ තියාගෙන එක එක්කනට එක එක්කනට කියලා දෙන්න ඕන. ඒක මේ විශේෂයෙන්ම මට මම තවත් දුරස්ත වෙනවා කාන්තාපක්ෂ වෙනකොට. පීඩිපී ඉන්නවනම් මයි ළඟ තියන්න නිසන්වනේ සුප්පදනවා මන් තියාගෙන. ආය මෝ මයි ළඟ කිසිම නැති තක්කනුකම් ළඟට ගත්තොත් නම් කුඩු කරනවා ඉස්සලා කෝවේ දාලා උණු කරලා හදලා ගන්නෙ. කාන්තාවන් එනකොට මම යන්නේ ඒක කරන්න මොකද අල්ලිම වාතයක් මේ කාන්තාව කියන්නේ. මොන්න දේ කෙරුවා පටලව ගන්න. මොන්න දේ කෙරුවා තනා ගන්න. මේ මේ වැඩක් මේ වැඩක් කරන්න තියා. මේ නිකන් මේව කතා කරුවත් විතර පටලව ගන්න. ඒ නිසා හරි අමාරුයි හොම්බට දෙයක් දමලා ඇනලා වැඩක් ගන්න අමාරුයි. හොඳයි එහෙමනම් මම කියනවා අපි ඊගාට සක්මන්ට ඉස්සෙල්ලා විනාඩි 15ක විතර බන්පටිය දාලා දෙන්න කැමැති කට්ටිය සක්මන පිළිබඳ තොරතුරු ටික අහගමු. එක්කෙනෙකුට විශේෂයෙන්ම මතක් කරන පළවෙනි ප්‍රශ්නේ අපේ කරන අනිත් කට්ටියත් ඉඳලා සක්මන් කරලා අපි ඊට පස්සේ තුනට රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. වෙන කාට හරි කියනවද කමඨාන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් හෝ ධර්ම සාකච්ඡාවක සම්බන්ධයෙන් හෝ කිවිතුක යමක් තියෙනවනම් අපි ඒකට වෙලා ගන්නවා නැත්නම් මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලි මාව සටහන් කරන්න යන්නේ. හොඳයි. එන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.